හොඳයි පින්වත් එහෙනම් අද දවසේ ධර්මදේශනාව තුළින් හෝ එහෙම නැත්නම් එහෙමත් නැත්නම් තමන්ගේ කමඨහන් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නගන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා. ඔසර සම්වංශයේ අශී බ්‍යාමාත්මයට පැනියම් කරන්න පුළුවන්. ඔව් කියන්න. සම්හන්ත මම ඇහුවා ධර්ම දේශනාවකදී සතියෙන් කරන සෑම දෙයක්ම සමාන ආනිසංස කියලා. එතකොට සමහරවස ආවාස පූජා කරන එකකුයි මිදුලත් ගෑම එකකුයි සතියෙන් කළොත් ඒ දෙකේම ආනිසංස සමානයි කියන එකද තුන්දි කියන්නේ මම තේරුම් ගත්ත විදිහට. ඒ ඔතනදී මෙහෙමයි කියන්න වෙන්නේ. ඇත්තටම දැන් අපි දැන් සාමාන්‍ය සම්මාදිට්ඨියකින් කටයුතු කරද්දී අපි එතන තාම කෙනෙක් හදාගෙන පුජ්‍යලයක් හදාගෙන හොඳ නරක තේරුම් අරගෙන කුසල් අකුසල් තේරුම් අරගෙන තමයි කටයුතු කරන්නේ. ඉතින් එතෙන්දී අපි හිතන්න අපි මිදුල අතු ගන්නවා. ඒකත් හොඳ වැඩක් තමයි. ඉතින් ඒක මට සාමාන්‍ය සරල වැඩක්. ඊපස්සේ මට හැබැයි ආරාමයක් හදන්න තියෙනවා. ඉතින් මම එතෙන්ට සම්බන්ධ වෙලා මම වියදම් කළා. මම අමාරුවෙන් හම්බ කරගත්ත ධනෙ වියදම් කළා. ඒ ආරාමේ හදලා මම තමයි පූජා කළේ. ඉතින් එතකොට අර කෙනෙක් වෙලා පුජ්‍යලෙක් වෙලා කටයුතු කරන අවස්ථාවේදී තියාන ලොකු කුසලයක් සිද්ධ වෙනවා. මොකද මේ සත්පුරුෂයෙක් මම දානපතියෙක් මම කියන தත්වය තුළ ඉතින් කර්ම ගොඩක් රැස් වෙනවා. කුසල කර්ම. කුසල කර්ම ගොඩක් රැස් වෙනවා. ඉතින් ඒක එක පැත්තක්. ඒක අගය කළා තියෙනවා. ඒක තමයි සම්මාදිට්ඨියේ පළවෙනි අවස්ථාව. සම්මාදිට්ඨිය දෙවන අවස්ථාවේදී එන්නේ අනාසවා. ආශ්‍රව රහිත පැත්තක් පෙන්වන්නේ. දැන් එයා උත්සාහන්ත වෙන්නේ අනාශ්‍රව தත්වයක් තුළ කටයුතු කරන්න. එයා සතිමත් වෙනවා. හැබැයි එයා එතෙන්දී පුජ්‍යල භාවයක් ඇති කරගන්න නැතුව ඉන්නවා නම් ඔන්න ඒ කියන දේ සිද්ධ වෙයි. ඒ කියන්නේ දැන් එයා අපිටම ආරාමේ හදනවා. හැබැයි ඒක ගැන මම කියාපාන්න යන්නේ මමයි කරන්න කියන්නේ නැහැ. මමයි සල්ලි විදන් කරන්න කියන්නේ නැහැ. ඉතින් අර කරන්න ඕන නිසා කියන කරනවා. ඒක තමන්ගේ යුතුයකමක් නිසා එහෙම නැත්නම් තව කෙනෙක් ඉල්ලපු නිසා තමන්ගේ දායකත්වය ලබා දෙන්න ලබා දෙන්න කියලා වගකීමක් වශයෙන් පැවරුණු නිසා තමන් ඒක කරනවා. දැන් ලොකුවට මම කියාගන්න යන්නේ නැහැ. පුජ්‍යල භාවයක් තනා ගන්න යන්නේ නැහැ. ඉතින් එතකොට එහෙමනම් එතන කතා කරන මට්ටම හුඟක් වෙනස් මට්ටමක්. එයා මේ සම්මාදිට්ඨියේ ගැඹුරක් ස්පර්ශ කරන මට්ටමක්. ඒ නිසා අපිට සතියේටම ඕක දාලා කතා කරන්න බෑ. ඉන් එහාට සම්මාදිට්ඨියේ පැතිවලට තමයි ඕක විස්තර කරන්න වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ අපේ මේ ඉති රෙක්ටර් කෙනෙකුට ඒක පිටි මෙන්න මෙහෙම එකක් කිව්වා ඔබ වහන්සේ බලන්න මේ වාක්‍ය හරියද කියලා හරි වැරදි නම් නිවැරදි කළ දෙන්න සම්හස එයා කිව්වා ඔබ සිහිය පිහිටවන අවස්ථාවේ සියල්ල කර්මයෙන් සිදු නොවේ ඒක තමයි එහෙම ඔව් අපි නිවැරදිවම 100ක් නිවැරදිව කරොත් එතනදී එහෙනම් කුජල භාවයක් හැදෙන්නේ කවුරුත් නැහැ ඒකයි මම කිව්වේ එතකොට නම් ඔය දේ වෙයි. නමුත් ඉතින් සිහියෙන් හිතන්න අපේ වෙඩි තියෙනවා. මොකද වෙන්නේ? කර්මයක් වෙන යන්නේ නැද්ද? අකුසල කර්මයක්. වෙන එකක් නැද්ද? අකුසල කර්මයක් වෙයි සාමාන්‍යයෙන්. ඒක තමයි කියන්නේ. එතෙන්දී එතෙන්දී සම්මාදිට්ඨිය නැහැනේ. අපි නිකන් සිහිය සිහිය විතරක් ඉස්සරහට ගත්තොත් අපිට යන්න වෙනවා වෙන පැත්තකට. ඒ කියන්නේ මේ අර නුවණ පැත්ත අදාළ නැහැ තාම. නමුත් සතියට සම්පජඤ්ඤය එකතු වෙන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. ඒක පැහැදිලි කරනවද? ස්වාමීනි මම මේ බුදු ගුණ භාවනාවයි මෛත්‍රී භාවනාවයි කළා. එතකොට මෛත්‍රී භාවනාවේ මට අර ඉස්සෙල්ලම කලේ මම වෛර නොවෙමි කියලා ඊළඟට මම තරහ නොවෙමි කියලා ඒවා පැය පැය කරලා ඒ කියන්නේ මම වෛර නොවීම කියන එක පැය කීපයක් පැය ගානේ පැය කීපයක් කරලා ඊට පස්සේ තරහ නොවීම කියන එකත් එක්කම ඒක වෛර නොවීම තරහ නොවීම කියන දෙකම කරලා ඊට පස්සේ වෛර නොවීම තරහ නොවීම නිදුක් වීම කියන එකත් කළා. මේ ස්වාමීන් වහන්සේ මට මේ අර මේ මේ සාසල වැඩාවට පස්සේ කාලේ මදි වුණා භාවනා කරන්න. ඒ වගේම මම මට ස්වාමීනා තොලකෙක්මත් කියන හින්දා අධික හිතේ වේදනාවක් ඇතුව තමයි භාවනා කළේ. ඉතින් ස්වාමීන් වහන්සේ මේ අර ඔබ වහන්සේ මට ටාස්ක් එකක් දුන්නේ අර මේ ජොබ් එකක් කරන එක අනුමත කළා. ඒක මම කළා. එතකොට ඒකේ ඇඩ්වාන්ටේජස් වි ඩිස්ඇඩ්වාන්ටේජස් වි මම කියන්න ඔබ වහන්සේ හොඳින් අහගෙන ඉන්න. ඇඩ්වාන්ටේජ් සෙල්ෆ් එස්ටීම් එක පොඩ්ඩක් වැඩි වුණා වගේ තේරුණා. ඒ වගේම ඔඩියෝ එක්කම දැනුන්නේ නැහැ මට ඒ ක්ලාස් කරනකොට. ඒ වගේම මගේ රණිනවස්සතිය තිබුණේ නැහැ. ෆොන් දෙක එක්කම දැනුන්නේ අනිත් එක පිනක් සිද්ධ වුණා මට. මම ඒ කියන්නේ ඒ ක්‍රියාව කරලා ඇතරම සතුටු වුණා හොඳ දෙයක් නේ. ඒ වගේම ඒ ක්ලාස් එක කරනකොට පැය දෙකක් කළා මේ මට අර ක්ලාස් එකේ දේවල් වලින් පිට සිතිවිලි ආවෙම නැහැ. එක සැරයක් මට මතකයි මම හතරට විතර මට මේ වතුර බොන්න මතක් වුණා එච්චරමයි බාහිර දෙයකට. අනික එක ඔක්කොම ක්ලාස් එකේ ඒ ලෙසන්ස් එක්ක ගිය ඒව සිතිල්මයි තිබුණේ. වෙන බාහිර සිතිල්ලක් කරන්නේ දැන් ඔය මේ මේ ක්ලාස් එකේ ඉන්නතෝ ගෙදර ඉන්නකොට මාගේ හිතේ එක එක සිතිවිලි තියෙනවා වැඩිපුර. මේකෙදි ක්ලාස් එකට අදාළ සිතිවිලි විතරයි. එතකොට මට සතුටකුත් ආවා. දරුවෝ අර එක ළමෙක් කිව්වා මේ එයාගේ ස්කෝලේ ටීචර් උගන්වනවා තේරෙන්නේ නැහැ. මං උගන්වනවා හොඳට තේරෙනවා කියලා කිව්වා. ඒක සතුටකුත් ආවා. අර ඔබ වහන්සේ කිව්වා වගේම පොසිටිව් ෆීලිං එකකුත් ආවා. ඩිස්ඇඩ්වාන්ටේජස් තමයි භාවනා කරන කාලය අඩු වුණා. මේ භාවනා කරන සතුට ඉන්නේ. එතකොට දැන් භාවනා කරන කාලය අඩු වුණාම එතකොට ධර්මයේ නැත් වුණා. ඒව තමයි ඩිස්ඇඩ්වාන්ටේජ්. ඉතින් ඔබ වහන්සේ කියන්නේ මොකක්ද? <laughs> ඔකට සමබර කරලා කරන්න ඉතින් මුළු දවසම ක්ලාස් කරන්න එපා. තමන්ගේ භාවනාවටත් වෙලාවක් තියාගෙන මේ සමබරතාවය පවත්ව ගන්න. මුළු දවසම ඔව් ඒ කියන්නේ මුළු දවසම කරන්න එපා ටික වෙලාවක් ඒක කරන්න. ඊට පස්සේ ආයෙල භාවනාවක් කරන්න. දෙකම කරන්න. ස්වාමීන් වහන්සේ අර මයින්ඩ්ෆුල්නස් වල අවුට්කම් එකක් විදිහට දැක්කාර සිතිවිලි මොකුත් නැතුව ගියා ක්ලාස් එක කරන අතරතුරදී ඒකේ උගන්වන ඒවා මේ ඒව ගැන මේ වර්තමානයේ හිටියේ මම මේ වෙලේ මට ඒක හොඳට තේරුණා වෙන දෙයක් හිතන්න මට තිබුණේ අර වගකීමක් වගේ හින්දාත් දැනුණ හින්දාත් දන්නේ. ඔව්. ඉතින් ස්වාමීන් වහන්සේ එහෙමදක් මම එක්ස්පෙරිමන්ට් කරලා ඇතන. හ්ම්. කමන්නේ. මම හිතන්නේ පොඩි දෙයක් ඔය වගේ කන්න එක හොඳයි. එතකොට අපිට මේ يعني දෙපැත්තම හැබැයි කරන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ මේ මේ අම්මිතාති කියනවා මේ මම පුදුම අල්ලා ගැනීමක්ලු ක්ලාස් කරනවා කියලා ඒක ගැනම කියවනවා කියලා ඒගොල්ලෝ කිව්වා. ඉතින් සන්නත් ඇත්තටම මගේ ස්වභාවයක් තියෙනවා මම ටිකක් අර අරමුණු දැඩිව ගන්නවා. ඉතින් හිතනවා දැඩි ලෙඩ ගැනත් හිතනවා මම ගොඩක් හිතනවා. ඉතින් මේක රිප්ලේස් කරන්න බැරිද ස්වාමීන් වහන්සේ වඩා හොඳ දෙයක්. ඒක හොඳ දෙයක්. අර ධර්මයේ කියලා තියෙන්නේ යම් කිසි මේ අර විතක්ක සංතාන සොත්‍යයේ කියලා තියෙන්නේ එක භාවනාවක් කරනකොට ඒකට මේ යම් කිසි අහිතකර ගතියක් ආවොත් වෙනින් භාවනාවක් කරන්න කියලා ඒ වගේ රිප්ලේස්මන්ට් එකක් කරන්න බැරි වෙයි කාරණා. ඇත්තටම දැන් අපි රැකියාවක් කරනවා කියන එකත් ඒ වගේ රිප්ලේස්මන්ට් එකක් තමයි. එතෙන්දී අපි අරක තුල ඔහේ ඒක ධර්මයේ ධර්මයට එකඟ නැහැ කියන්න බෑ. මේ වැඩේ සිහියෙන් කරන්න. ඒ වගේ ඒ වැඩේ කුසල්සිතකින් කරන්න. මේකෙන් මං මේ අනිත් අයටත් පුංචි දරුවන්ටත් යමක් කියලා දෙනවා ඒගොල්ලන්ටත් යහපතක් කරනවා කියන චේතනාවෙන් කරන්න. එතකොට ඒකනත් කුසලයක් සිද්ධ වෙනවානේ. අපි එහෙම නැතුව නිකන් සම්පූර්ණයෙන්ම අර මේ මේ ලෝභ චේතනාවෙන් කරොත් නෙවතන අකුසලයක් වෙන්නේ. බිස්නස් මයින්ඩ් එකකින් කරොත්නේ. එහෙම නැතුව ඉතින් මම මේකෙනුත් යහපතක් කරනවා අනිත් අයටත් මේකෙන් යහපතක් වෙයි. මමටත් යහපතක් කරගන්නවා කියන චේතනාවෙන් කරා නම් එතරම් තේරෙන නිවැරදිනේ. ඉතින් ඒ ළමයින්ටත් පොඩ්ඩක් මෛත්‍රී භාවනාවක් වගේ දේවල් සුළු දෙයක් කියලා දෙන්න. ඒගොල්ලන්ටත් කියලා දෙන්න කොහොමද සතිය පිහිටවන්නේ? කොහොමද සුළු මොහොතක් ඇස් දෙක පියාගෙන මේ උදරයේ පිම්බීමට හැකිනීමට හිත තියන් ඉන්නේ. තමනුත් කරන්න එයාටත් කියලා දෙන්න. එතකොට එතනත් තවත් පැත්තක් දිනු වෙනවා. ස්වාමීන් වහන්සේ කිව්වහම මට මතක් වුණේ මම ඒගොල්ලන්ට බිස්කට් දීලා ඇස් දෙක පියාගෙන බිස්කට් කාලා ඒකේ රස මොනවද දැනෙන්නේ කියලා කියන්න කිව්වා අර පසුපාසලේ ඉඳලා. ඔව් හොඳයි හොඳයි. ඒ නිකක් කරලා ඇක්ටිවිටි එකක්. හොඳයි හොඳයි. ස්වාමීන් වහන්සේ වහන්සේට ගොඩාක් ස්තුතියි ගොඩාක් පිං. ඔබ වහන්සේට මහාවාන් මන අවබෝධ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හොඳයි. හොඳයි. හොඳයි. අවසර සෝමවාස ඊළඟ ගැටලුව දාය පිටානගේ මහත්මියට යොමු කරන්න පුළුවන්. අර ස්වාමීන් වහන්සේ මට මේ ප්‍රශ්නේ ගැන නොඑක් වතාවල මේ හිතට ආවා මම හිත කෙටියෙන් කියන්නම්. දැන් අපි සතිපට්ඨානය ඒකායන මාර්ගය කියලා කියලා තියෙනවා. ඒ කියන්නේ එකම මාර්ගය කියන එකම නෙවෙයි නමුත් විශේෂ මාර්ගයක් ඒක ඍජු මාර්ගය කියලා තමයි සාමාන්‍යයෙන් කියන්නේ. ඒකායනෝ කියන එකේ අදහසක් දෙනවා අනාලය ස්වාමීන් වහන්සේ එහෙම මේක තමයි තියෙන හොඳම ඍජුම මාර්ගය. එහෙමයි ස්වාමීන් වහන්සේ. මම මගේ පිටීම එහෙමයි. ඔව්. කිසිම තැනක තමන්ගේ අත්දැකීම් වශයෙන් ධානය වැඩිම විස්තර කරා වෙනුවට නිසා ඒ කියවීම අනුව බුදුහාමුදුරෝ දේශනා කරේ නැහැ පළවෙනි දාන දෙවෙනි දාන තුන්වෙනි දාන මේවා අරගෙන අනිත් යන්න කියලා මට හැඟීම. දැන් මේවා මෙහෙම තියෙද්දී අපේ තේරවාද ධර්මයේ මූලික දේ මෙහෙම තියෙද්දී මට ගැටලුවක් තියෙන්නේ ඇයි ඇයි මට ගැටලුවක් කියන්නේ මේක ලොකු වැදගත්කමක් තියෙනවා කියලා මට හිතෙච්ච නිසානේ ඇයි මේ ගොඩාක් බහුතරයක් මේ ධ්‍යාන සම්බන්ධව වඩලා ඒ පැත්තෙන් නිවනක් දකින්න උත්සාහ කරන්නේ විශේෂයෙන් මම අහපු දේශනාවල පමණ භික්ෂුන් වහන්සේලා ප්‍රසිද්ධ මේ ධ්‍යාන මාර්ගයේ වැදගත් කියලා කියනවා ඒකට වචනොත් කියලා තිබුණා මේ මම ඒ ෆයිනන්සට නම් කරන්නේ නැහැ ෆයිනන්ස මේ මුත් මට කියන සමාධිපච්චය නිබ්බාන පත්‍ය වන්නම වගන් කියනවා. එතකොට මෙතන මේ මෙතන පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙනවා මේ විශේෂයෙන් මගේ මට උත්තර දෙන්න මේ අහන ප්‍රශ්න වලට. එතකොට අපේ සතිපට්ඨාන මාර්ගය ක නේද වැදගත් කියන්නේ. මේ ඒ කියන්නේ ඇත්තටම දැන් බුදු ඔව් දැන් ඇත්තටම බුදුරජාණන් වහන්සේ නිවන් දකින්න එක ක්‍රමයක් නෙමේ ක්‍රම ගණනාවක් ඉතින් කියලා දීලා තියෙනවා. ඒ ඒ ක්‍රම අතර සතිපට්ඨානය හරහා යන ක්‍රමය ඊටාම ප්‍රබල ක්‍රමයක්. හරිම එක අතින් කියන්න පුළුවන් අපි කාටත් පටන් ගන්න පුළුවන් ක්‍රමයක්. තව තව ගැඹුරට ගැඹුරට යන්න පුළුවන් ක්‍රමයක්. ඒ වගේමයි ඉතින් අරහත්ත්වයට දක්වා යන්න පුළුවන් ක්‍රමයක්. ඒ නිසා ඒ ඒ ඒ හින්දා ඉතින් බහෝ බහුල වශයෙන් එදා කාලෙත් අද කාලෙත් මේ ක්‍රමය බහුලව පාවිච්චි කරනවා. මේක එක පැත්තක්. හැබැයි ඉතින් සමත පුබ්බංගම විපස්සනා කියලා තව ක්‍රම තියෙනවා ඉතින්. ඒ කියන්නේ සමතය වඩලා ඒක ධ්‍යාන දක්වා දියුණු කළා ඒකෙන් ධ්‍යානෙන් ඉවත් වෙලා දැනට ඒ ධ්‍යානයට පහළ වෙච්ච එය ඇසුරු කරද්දී පහළ වෙච්ච දැනටත් ඒකේ ශේෂයක් වශයෙන් තියෙන යම් සංඥා ස්වභාවයන් යම් වේදනා ස්වභාවයන් මූලික කරගෙන විපස්සනාවක් දැන් වඩලා ඒකිනුත් හිත මුදවගෙන මේ දැනට හිතේ තියෙන තියෙන සංඥා වේදනා ඒවත් අයින් කරලා දාලා හිත විපස්සනාවට ලක් කරන ක්‍රමත් කියලා තියෙනවා. ඒ නිසා ඒ කියන්නේ දැන් ඔය මේ ළඟදී අපි අර විපස්සනා පරිකතා දේශනා මාලාව කරනවා. ඒකෙත් ලොකුසානාංශය ගත්තේ ඔය අරහත්ත්ප්පත්ති සූත්‍රය කියන සූත්‍රය. ඉතින් ඒකෙදි ලොකුසානාංශයේ ඒ හතර හතර ආකාරයක් පෙන්වනවා ඒ අරහත්ත්ප්පත්ති සූත්‍රයේදී. ඒකේ පෙන්වන්නේ අර අපි අහලා තිනවා මේවත් සමත පුබ්බංගම විපස්සනා විපස්සනා පුබ්බංගම සමත යුගනද්ද ඊළඟට අන්තිම එක පෙන්නනවා ධම්ම උද්දච්ච විග්ගහිත මානං කියලා. ඉතින් එතකොට ක්‍රම හතරක්නේ. ඒ නිසා අපි මෙතෙන්දී හුඟක් වෙලාට කතා කරන්නේ විපස්සනා පුබ්බංගම සමගතයකුත් නෙමෙයි මේක නිකන් යුගනද්ද වගේ ක්‍රමයක් බැලුවාම. යුගනද්ද වගේ ක්‍රමයක් අපි කතා කරන්නේ. මොකද ඒ කියන්නේ ඊටාම ප්‍රබල මට්ටමක සමාධියකට යන්නෙත් නැහැ. හැබැයි සමාධියක් නැත්තේත් නැහැ. ප්‍රමාණවත් සමාධියක් තනාගෙන ඊට පස්සේ විපස්සනාව දිගට කරගෙන යාමක් තමයි මේ හුඟක් කරලා අපි කතා කරන්නේ. ඉතින් ඒක ඒක ඒකේ සෑහෙන වාසි තියෙන නිසා තමයි අපි ඒක ඉස්සරහට අරගෙන යන්නේ. හැබැයි ඉතින් බුද්ධ කාලේදී විශේෂයෙන්ම සමත භාවනා සම්බන්ධයෙන් ලොකු උනන්දුවක් තිබිලා තියෙනවා. ඒ වගේමයි ධ්‍යාන කියන එක හරි ප්‍රචලිත දෙයක් බවට පත් වෙලා තියෙනවා. අන්‍ය අන්‍ය තීර්ථකීන් අන්‍ය ලබ්ධකීන් පවා ඒවා පරිහරණය කරලා තියෙනවා. ඒ නිසා දන්න දේවල් බවට ඒ කාලේ තිබිලා තියෙනවා. ඒ නිසා ඒකෙන් විපස්සනාවට එන්න පහසුවක් ඒ කාලේ තිබිලා තියෙනවා. දැන් හිතන්න දැන් බුදුරජාන් වහන්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ කාටද මම මේ ධර්මයේ ඉස්සර දේශනා කරන්නේ කියලා ඉතින් අදහසක් පහළ වෙනවානේ. ඒතර මතක් වෙන්නේ අර උද්දකරාම පුත්තව. ඒ උද්දකරාම පුත්ත නේව සංඥා නාසඤ්ඤාතන දක්ක දක්වා ගිය කෙනෙක්. එයාට එයාට ඉතින් එයා ජීවතුන් අතර හිටියා නම් එයාට ඒකේ තීච්ඡ ගැටලුව තේරුම් කරලා දීලා එයාව නිවනට දාගන්න පහසු වෙන්න ඇති කියලා බුදුහාඳුනට හිතෙන්නේ නැති. නමුත් එයා මේ වෙනකොට මේ නැති වෙලා අභහ ප්‍රාප්ත වෙලා කොහෙද මේ බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා ඉපදිලා. ඒක නිසා තියෙන ගැටලුවක් තමයි යන්නේ ඒක. මොකද මේ ධහනවල තියෙන එක ප්‍රධාන ගැටලුවක් තමයි ඒක. මොකද මේ ධහනයක් වශී කරාම ධහනයකට හිත බැහැගත්තාම ඒක තුල නිකන් මත්වීමක්, ඒකට ඇබ්බැහිවීමක් සිද්ධ වෙන්න පුළුවන්. එයා එයා පෙළඹෙන්නේ නැහැ මේ විපස්සනා කරන්න ඇතම් විට. එයා පෙළඹෙන්නේ නැහැ මොකද අරක තියෙනවානේ සෝයක් ඒකේ පොඩි පුදුමාකාර සෝයක් අත්දක දකින්න කෙනාට මේකෙන් ඉවත් වෙලා මේකත් වැඩක් නැහැ මේකත් අනිත්‍යයි මේකත් දුකක් කියලා දැන් අතන බුදුරජාන් වහන්සේ ඔය ටික පෙන්නනවා. මේකයි මේක හා සම්බන්ධයෙන් අර 11 ආකාරයක මේ විපස්සනා කියනවා. මේක අනිත්‍ය අනිත්තං දුක්ඛං සංකතං විපරිණාම ධම්මං ඔහොම අර මම ඉස්සරහට ගන්නම් පුළුවන් වුණොත් ඒ බඳු සූත්‍රයක් කියන්නේ ධානයට සමවැදිලා ධානයෙන් එළියට ඇවිල්ලා ධානයේ తত্ত্বය පුදුම විදිහට අර තමන්ගේ හිත ඒක අප්‍රිය වෙන තරමට. يعني දැන් ඒක ප්‍රිය කරන්නේ මේක ගන්න දෙයක් නෑ, මේක දුකක්, මේක ලෙඩක්, මේක මේක gaduwak කියලා හරිම ප්‍රබල විදිහට මේ தত্ত্বය විපස්සනා කරනවා. මොකද හිත ඇලෙනවා නැත්තම්. එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අනිත් එක දැන් අරූප ධානයක් එහෙම දිනු කරලා, ඒකේ හිත ඇලිලා, ඒකෙම හිත පුරුදු කරලා, ඒකම හිර වුණොත් එහෙම ඊළඟට අරූප ලෝකයකට ගියාට පස්සේ ඊළඟට යන එනවන් නැති වෙනවා. මොකද මේ බුදු කෙනෙකුටවත් ඇක්සස් නැහැනේ බුදු කෙනෙකුටවත් ගිහිල්ලා උදව්වක් කරන්න බෑ. බුදුවරු ලෝකේ පහළ වෙලා යාවි කල්ප ගණන් අරකේ හිර වෙලා ඉඳීවි. ඒ ප්‍රශ්නේ වතු වෙනවා. ඊමන් තමයි සවනස දැන් එතනින් ওই අතුරු ප්‍රශ්නේ මම ඊළඟට අහන්නේ දී ප්‍රශ්නේ සම්බන්ධ තමයි උත්තරේ ලැබුණේ. සාදු සාදු නමුත් මම අහලා තිනවා මං කියන්නේ ශ්‍රමණ ඵල සූත්‍රයේ හරි කොහේ හරි හරි කීපවතක් ඔය තියෙනවා සඳහන් වෙලා මේ ඒ ඒ අතීත කාලයේ හිටපු තවුසලා තවුසන් මහන්සියලා මේවා ඥාන වඩලා එක එක දිව්‍ය ලෝක තලවලට ගිහිල්ලා බලනකොට ඒගොල්ලන්ට පේනවලු මම මේ අනන්ත කාලයක සංසාරේ මේ චක්‍රයක් වගේ කැරකි කැරකි යන්නේ ධානවලට ගිහිල්ලා මෙතෙන්ට ඇවිල්ලා ආපහු පොළොට ඇවිල්ලා ආපහු මුලින්දලා ඒ නිසා ඒගොල්ලන්ට නිවන ලැබිච්ච නැති ආකාරයක් බුදුන් වහන්සේ පෙන්වලා දෙනවයි කියලා මට හිතුණා. මට මම ගෙවීමක් තිබුණා කොහේ යන්නේ. ඔව්. ඉතින් මේ ඒකක් මෙතෙන්දි වැදගත් වෙනවා ඇති මොකද දැන් බුදු පියාණන්ට කලින් දක්ෂ උද්දරකා ඒ ඒ ආරාලකාරාමේ වගේ තාපසයෝ දක්ෂ තාපසයෝ මේ ධාන වඩලා ඒ වයින් සැනසීමපත් වෙලා අර එතන নিমগ্ন වෙනවා කියන්නේ එතනින් එළියට එමක් උනේ නැහැ කියන එක. අන්න රයිට්. බුදු බුදු කෙනෙක් එනකම් බල වෙන්න ඕන මේක ඒ චක් විෂම චක්‍රයෙන් ගැලවෙන්න. ඔව් ඒක තමයි. ඒකයි දැන් අතරම දැන් බුදුහාඳුරන්ට දැන් බෝධිසත්වයන් වහන්සේටත් ඒකනේ ආලාර කාලාම කිව්වේ මේක තමයි නිවන. ඔයා ඉන්න දැන් මෙතන ඔයායි මායි දැන් සමානයි. අපි දෙන්නම නිවන් දැකලා තියෙනවා. ඊට උද්දකරාමත් කිව්වා උද්දකරාම පුත්තත් කිව්වේ ඒකමයි. මේක මේ නේව සංඥා නා සංඥායතනය තමයි නිවන. දැන් ඔයයි මායි දෙන්නම සමානයි. අපි දෙන්නම නිවන් දැකලා තියෙන්නේ. ඉතින් ඒ නිසා හුඟක් එතන ඒගොල්ලෝ රැවටිලා හිර වෙලා තමයි හිටියේ. බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්තා නෑ මේකත් නෙමෙයි නිවන. මෙතනක් තියෙන්නේ මේ රූපයට බය වෙලා අරූපය තුල හිරවීමක්, අරූපය බදා ගැනීමක් මෙතනක් තියෙන්නේ. කියලා එතන ඒකයි බුදුරජාණන් වහන්සේගේ සුවිශේෂත්වයන්නේ. ඒකයි අත්‍තරම් බැලුවාම දැන් අද කාලෙත් එදා කාලෙත් ධහන තිබිලා තියෙනවා. නමුත් බුදු කෙනෙක් ඒ ධහණයෙන් එහාට ධහන වලින් එහාට ගියපු ධර්මයක් දේශනා කරනවා. දැන් හිතන්න උදාහරණයක් වශයෙන් මෙහෙම දැන් බාහිය දාරුචීරිය තාපසතුමාට බුදුරන් වහන්සේ දෙන උපදේශ ගත්තොත් දිත්තේ දිත්තමත්තම් භවිස්සති. සුතේ සුතමත්තම් භවිස්සති. මුතේ මුතමත්තම් භවිස්සති. විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති. එතකොට මේ දකිද්දි ඇහැ අරගෙන ඉන්නේ දකිනවා හැබැයි හිතේ නැහැ ඒ දකින දේත් එක පැටලවිලා මඤ්ඤණා කිරීමක් ප්‍රපංච කිරීමක්. ඇහෙනවා ඇහෙන දේත් එක්ක පැටලවිල්ලක් නැහැ, මඤ්ඤණා කිරීමක් නැහැ, ප්‍රපංච කිරීමක් නැහැ. නාසයට දිවට කයට දැනෙනවා. හැබැයි ඒ දැනෙන දේත් එක්ක ප්‍රපංච කිරීමක්, මඤ්ඤණා කිරීමක්, කෙනෙක් තනා ගැනීමක්, එතන ගිහිල්ලා අපි හිතමු läගසිටීමක්, උපාදාන කිරීමක් ඒ මොකක්වත් නැහැ. ඊළඟට හිතට අදහස් එනවා, සිතුවිලි පහළ වෙනවා, සංඥා පහළ වෙනවා, ඒවා ඇවිල්ලා යනවා. ඒ ආපු එකක් එක්කවත් වැඩි ඇයි හොඳයි අපවත්වීමක් ඒවා එක පැටලවිල්ලක් ඒ මොකක්වත් නැහැ. ඉතින් මෙහෙම ඉන්න පුළුවන් නම් තමයි බුදුහාඳුර ප්‍රතිපදාවක් කියන්නේ. බාහ්‍ය දැන් මෙන්න මේ ප්‍රතිපදාව යා ක්‍රියාත්මක කරන්න. මෙහෙම ඉන්නකොට නේව ඉද න හුරං න උභේ මන්තරේ. මේ මේ හැකියාව තුල ඔයා වාසය කරද්දී මේක තව තව විපලත්වයටපත් කරද්දී මෙතනත් දැන් ඔබ තැනැත්තේ කෙනෙක් සත්වයක් පුජ්‍යලයක් ඇත්තේ නැහැ. එතනත් ඇත්තේ නැහැ. මෙතන අතරමැදත් ඇත්තේ නැහැ. මෙන්න මේක දුකේ කෙලවරයි. ඒතර මේ පෙන්වන මාර්ගයයි අර ධ්‍යාන මාර්ගය අතර ලොකු වෙනසක් තියෙනවානේ. නේද? එතකොට මේ පෙන්වන්නේ ඇත්තට මේ සමාධියක හිර වෙලා ලැබපු තත්ත්වයක් නෙමෙයි. ඇස් පෙනි පෙනි ඇහැට පේන ඇහැ ඇරලා තියෙද්දි. කන ඇහෙද්දි. නාසයට දිවට කයට දැනෙද්දි. ඒ ඒ ඒ ලැබපු නුවණ මුල් කරගත්ත තත්ත්වයක්. ප්‍රඥා මූලික වෙච්ච විසඳුමක් බුදුහාඳුර දීලා තියෙනවා. සමාධිය මූලික වෙච්ච විසඳුමක් නෙමෙයි. ඒක අතකින් කියනවා නම්. මම හිතන්නේ ඉතාමත් පැහැදිලි මේ මේ ප්‍රශ්නෙට මම මට හිතපු ආකාරයෙන්ම පැහැදිලි උත්තරයක් ලැබුණා. ඒකින්ද මම දැනට ධෛර්යමත් වෙන කවුරු හරි ප්‍රශ්න අහුවොත් මට මම මේ මම ඒවා තේරුම් අරගෙන ගත්ත උත්තරයට වඩා සයන්ස් අනුමත කරා. ඒ ධර්මයේ සංගින්න මට කෙලිම කියන්න පුළුවන් මේ ඒ කියන්නේ ඒගොල්ලන්ගේ යහපත සඳහා. ඔව්. එහෙනම් ඊටමත් වැදගත් තින්ස් බිවිවා හොඳයි හොඳයි. හොඳයි හොඳයි. දරුවන් සන්නයි. ඔසසෝ මා ශ්‍රීලංකේලු බන්දුජි මහත්මයා රුක්ම කන්න පුළුවන්. දරුවන් සන්නයි ස්වාමීන් වහන්සේ අවසරයි. ඔව්. ස්වාමීන් වහන්සේ දැන් මේ අනිමිත්ත සමාධියයි එතකොට නියෝ සංඥා නා සංඥා යතනයේදී සංඥාවක් නැත කියන තැනදී නෑ එහෙම කියන්න බෑ. සංඥාවක් නැත කියන්නම් බෑ. විතරක් සංඥාවක් ඇත්තේත් නැත නැත්තේත් නැත කියන්න බෑ. නැත්තේත් නැත කියන ඒ ස්වභාවයක් එතකොට දකින්නවනේ. එතකොට ඒ දෙකේ වෙනසක් කියන්නේ සංඥාවක් ඇත නැත කියන පොඩි ස්වභාවයක් ඒ කියන අත්දැකීමක් නේ තියෙන්නේ. එතකොට එතන තියෙන උපාදානය ගලව ගන්න ඒ කියන්නේ කොහොමද? එතකොට ඊතරත් උපාදානයක් තියෙන නිසානේ ඇත්තටම අනිමිත්තකට යන්න බැරි. හරි. ඒක එතකොට ඒ උපාදාන කරන් ඉන්නේ මොකක්ද? එතකොට ඒක මනසෙන් මෙවි මනසෙන් මෙවිච්ච දෙයක් උපාදාන කරගෙන ඉඳීම නිසා නෙවෙයි. ඔව්. එන්න මේ මේ වගේ සමත ධානයක ඉන්නේ. ඔව් ඔව්. ඒක තමයි ඇත්තටම ඒකට ඒකක් කියන්නේ හරි. ඒ වගේ තනක් ගලව ගන්න කාට හරි කියනවනම් කොහොමද ඒක පැහැදිලි කරන්නේ? එතන පොඩි ඒක තමයි. එතනදී ඉතින් ඔය ඇත්තටම සියුම් කාරණා බඳු ජීව මහත්තයා මේ ඒ දැන් සූත්‍ර වලින්මයි ඉතින් කියන්න වෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් මම දැන් මේ සූත්‍රයක් හොයනවා එන්නකෝ බලන්න මම පොඩ්ඩක් පෙන්වන්නම් දැන් මේ හැබැයි ඕකම නම් හම්බුන්නේ නැහැ. දැන් මේ මජ්ක්‍ධිම නිකායේ උද්දේශ විභංග සූත්‍රය හම්බෙනවා. උද්දේශ විභංග සූත්‍රයේදී දැන් මෙතන මම මේ පෙන්වන්නේ දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා හිතන්න දැන් ප්‍රථම ධානය කියලා. මොකද්ද මේ කතංචාවසෝ අජ්ජත්තං චිත්තං සම්ටිතන්ති උච්චති. මොකක්ද ඇවැත්නි මේ ඇතුළත හිත පිහිටා ගත්තා කියලා කියන්නේ. ඇතුළත හිත ටිකක් පිහිටලා තියෙන දැන්. මොකක්ද ඒ කියන්නේ? විවිච්ඡේව කාමයේ විවිච්ඡ අකුසලේ ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පටමඥානං උපසම්පද්ද විහෙරති. ඒතකොට යා ප්‍රථම ධානයට සමවැදින වාසය කරනවා. දැන් මොකද්ද විඥාණයට වෙලා තියෙන්නේ? තස්ස විවේකජ පීති සුඛානුසාරේ විඥානං හෝති. ඒ ධානයෙන් හටගත්ත විවේකයෙන් ප්‍රීතියෙන් සුඛයෙන් ඒකට බැඳිලා විනිබන්දා. ඒකට ඒකට බැඳිච්ච විවේකජ පීතිසුඛ ආස්වාද ගතිතං. ඒ තුලින් හටගත්ත ඒ ආස්වාදයට ඒ ස්වභාවයට ඒ ප්‍රීතියට ඒ සුවයට එයාගේ හිත ගැට ගැහිලා. විවේකජ පිතිසුඛ අස්සාද විනිබද්දා. ඒ ඒකේ බන්ධණයට ලක් වෙලා නේද? ඒක සංයෝජනයට ලක් වෙලා. අජත්තං චිත්තං සම්පිතන්තේ උච්චති. ඇතුළත ඔන්න හිත පිහිටාගෙන ඉන්නවා. ඒ නිසා මේ ධහනයක වෙන්න පුළුවන් එක පැත්තක්. ඉතින් මේක හැබැයි මේ මේක අදාළ නැහැ ආරයන් වහන්සේලා, රහතන් වහන්සේලාත් ඉතින් උන්වහන්සේලා ධහන වඩලා තියෙනවානේ. උන්වහන්සේලාගේ ධ්‍යාන වලට මේක අදාළ නැහැ. මේ කොටස ඊළඟට විස්තර කරනවා අජ්ජත්තං චිත්තං අසංටිතන්ති කියලාත් බුදුහාඳුරේ ඒක විස්තර කරනවා. මේ තියෙන ඒක කතංචාවසෝ අජ්ජත්තං චිත්තං අසංටිතන්ති උච්චති. ඉතින් මේ මට්ටමේදී උන්වහන්සේලා විපස්සනාවක් දන්න නිසා සමාධියකට ගියත් ඒකේ හිර හිර කරගන්න නැතුව ඉන්න හැකියාවක් උන්වහන්සේලාට ඇති. නමුත් ඒක ලේසි වැඩක් වෙන්න එකක් නන් නෙමෙයි. මොකද හුඟක් වෙලාට වෙන්නේ අර අනිත් එක. හිත අරකෙම හිර වෙලා ලොක් වෙලා තමයි සාමාන්‍යයෙන් නම් තියෙන්නේ. හැබැයි මෙතන බුදුහාඳුරෝ පෙන්නනවා මේ උද්දේශවිභංග සූත්‍රයේදී අජ්ජත්තං චිත්තං අසංඨිතං උච්චති කියලත් ධහන වඩන හැකියාවක් ගැන. එයා යනවා පළවෙනි ධහනට හැබැයි හිත අරක අස්සර ඉංගගෙන නැහැ. විඥානය ඒක අස්සර ඉංගගෙන නැති තත්වයක්. ඒ ඒ පහළ වෙච්ච වේදනා සංඥා ඒ ස්වභාවය ත මත් වෙච්ච නැති තත්ත්වයක් ගැනත් පැහැදිලි කරනවා. නමුත් බහුල වශයෙන් නම් සිද්ධ වෙන්න පුළුවන් මේ පළවෙනි తত্ত্বය. එතකොට මේ ධානවල ඔය කියන මේ මතුවෙන සහැල්ලුව අපිටම ශාන්ත ගතියක්, ප්‍රීති සහගත සත්වයක්, සොම්නසක් ඒකට අපේ හිත ලොල් වෙලා ඒක තුල බැහැගෙන එතන රස විඳින්මින් වාසය කරන්න පුළුවන්. ඒ කියන්නේ එතකොට ඇත්තටම මේ සතිය තමයි සතිය ඉස්මතු කර ගැනීමෙන් තමයි එතකොට අතනින් ඒක තමන් මේක යම් උපාදාන කරගෙන ලොල් වෙලා ඉන්නේ මොකක්ද කියන එක තමන්ම හඳුනා ගැනීමෙන් තමයි එතනින් තමන්ට ගැලපෙන් ගැලවෙන්න පුළුවන් ඒ කියන්නේ වෙන ක්‍රමයක් එතකොට හිතා ගන්න බෑනේ සතිය ප්‍රඥාව ඔක්කොම යන්න ඕනේ ඉතින් නේද සතිය සතිය වඩද්දී සතිපට්ඨානෙ දිනු කරද්දී ඉතින් දෙවෙනි අවස්ථාව සතිපට්ඨාන භාවනානේ එතෙන්දී සමුදය ධම්මානුපස්සී වාය ධම්මානුපස්සී හරහා ගිහිල්ලා ඉතින් අර නුවණ දියුණු වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඒවා පාදක කරගෙන තමයි එයා මේවට ඇලෙන්නේ නැතුව වාසය කරන්න තියෙන්නේ. ඔව්. එතකොට සමිනස අර අශිනි මහත්මිය අහපු ප්‍රශ්නේ දැන් ඔතන මේ සිහිය කියන එකයි සතිය කියන එකයි ඇත්තටම මේ මොකද මට තේරෙන්නේ දැන් ගොඩාක් අය සතියට සිහිය කියන එක සාමාන්‍ය අපි භාෂාවෙ එහෙම කතා කරනකොට ඒ දෙකේ ලොකු ගැඹුරක් තියෙනවා කියන එක තමයි මට අදහස මොකද මේ සිහිය කියන එක තුල ඇත්තටම පුද්ගල භාවයක් සහිතව තියෙන කොටසක්. ඒකෙන් පුද්ගල භාවය අයින් වුණාම තමයි සතිය කියන එක මතුවෙන්නේ. කියන එක තමයි මට නිකන් තේරෙන්නේ. එහෙමත් කියනලත් වඩා දැන් සතියේ සතියේ එක එක මට්ටම් තමයි කතා කරන්න වෙන්නේ නේද? කායනුපස්සනාව මේ මට්ටම් වල සියන සතියක්. ඊළඟට සති ඉන්ද්‍රිය, සති බල, සති සම්බොජ්ජංග. ඊට සම්මා සති. ඒතකොට මේකේ ඉවලුෂන් එකක් තියෙනවා. අපිට එකපාරට කියන්න බෑ මේ පටන් ගත්ත පටන් ගත්ත සතියේ මට්ටමේම පුජ්‍යලයක් නෑය, සත්වයක් නෑය. දැන් ඉතින් මට කුසල් සිද්ධ වෙන්නේ නෑ, අකුසල් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් එහෙම කියන්න බෑ. තාම යා දිගාර يعني සතියට සම්පජඤ්ඤය එකතු වෙලා විපස්සනාවක් වැඩිලා ගැඹුරකට තාම ගිහිලා නෑ තාම නිකන් පටන් ගත්ත විතරයි නේද ඔව් ඔව් ඔව් නමුත් අර ඒක අර සිහියයි කියන සිහිය කියනකොට මොකද අර ඔබ වහන්සේ පැහැදිලි කළා වගේ කාට හරි මේ වෙඩි තියන්න ඕන නම් වෙඩි තියන කොටත් ඒකට අදාළව සිහියක් තියෙනවනේ ඔව් නමුත් සතියෙන් කරන කාර්යය ඒක තුල නැහැ. ඔව් මොකද සතිය සති නිවැරදි සතියක්නේ. දැන් ඒක තමයි. දැන් බුදුරජාන් වහන්සේ පෙන්වන සතිමත් භවයේ සම්පජඤ්ඤ සහිත සතියක් කතා කරන්න වෙන්නේ. මුලදී මුලදී නැහැ ඉතින්. මුලදී අපිට කතා කරන්නේ සති මාත්‍රයක්. දැන් ලොකු සංසේ පෙන්වනවා වගේ සති මාත්‍රයක් තමයි පටන් ගන්න තියෙන්නේ. මෙයා ඇටෙන්ෂන්. හැබැයි ඒකට යම් අවස්ථාවකදී එකතු කරන්න ඕනේ සම්පජඤ්ඤය. අපි නුවණ නුවණ එකතු කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඒ නුවණ එකතු කරනකොට තමයි යාට තේරෙන්නේ මේක හරි මේක වැරදි මේක නිවැරදි නැත්නම් එහෙම කියලා ඒ නුවණින්නේ පෙන්ලා දෙන්නේ. ඒ නුවණට අදාළ කාර්ය කෙරෙන්න සලස්සන්න ඕනේ සතියට. එහෙමයි සාමාන්‍යයෙන් නිදුක් බව නිරෝගී බව ප්‍රාර්ථනා කරනවා ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. හොඳයි හොඳයි තෙරුවන් සරණයි. ඊළඟට ලෝ ස්වාමීන් වහන්සේ යෝෂා වන්නාච් මහත්මිය උපන් පුළුවන්. පෙරවන් සන්නයි මං හිතන්නේ මට කලින් එක්කෙනෙක් ඉන්නවා. කමක් නෑ යෝෂි මහත්මිය ඉදිරිපත් කරන්න අපි පටන් ගත්ත නිසා. හා හොඳයි බොහොම පිං. පෙරවන් සන්නයි ස්වාමින් වහන්සේ මට මේ මේ අද දේශනාව සම්බන්ධයෙන් මේ අරූපාවචර ධානය ලබා ගන්නකොට ස්වාමින් වහන්සේ මොකක් හරි ආයතනයක් සම්බන්ධ වෙලාද පටන් ගන්න දැන් ඇස හරි ඒ වගේ ඒ ආයතනයක් හරහාද මේ අරූපාවචර ධාන ලබා ගන්න ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි නෑ මේකෙදි ඇත්තම දැන් මේ අරූපාවචර ධාන වලට ආනාපාන සතිය වගේ එකකින් යන්න බෑ ඒකට කසින භාවනාවක් කරන්න ඕනේ කසින භාවනාවක් වඩලා ඒ කසින නිමිත්ත හිත තුල ධාරණය කරගෙන ඒකට සාමාන්‍ය කියන උද්ඝාණය කියලා. ඒ කියන්නේ ඔය උද්ඝාණ නිමිත්ත, පටිභාග නිමිත්ත වගේ වචන පාවිච්චි වෙනවා. හිතන්න දැන් ඉස්සරහා කසිනයක් තියාගෙන කවුරු හරි කරනවා නම් ඒක දිහා බලාගෙන නැවත නැවත නැවත නැවත නැවත නැවත සිය දහස් වාරයක් ඒක දිහා බලනකොට ඒ ඒ නිමිත්ත උද්ග්‍රහණය කරගන්නවා. ඒක නිකන් එක්ස්ට්‍රැක්ට් කරගන්නවා. එක්ස්ට්‍රැක්ට් කරගත්තට පස්සේ හිතේ ඒක නිකන් පේන්න ගන්නවා. දැන් ඉස්සරහා ඒක නැතත් S2 පියාගත්තත් ඒ කසින මණ්ඩලය දැන් ඇහි පේනවා. ඒක තමයි දැන් උග්ඝහ නිමිත්ත කියලා ගන්න. ඊට පස්සේ ඒක තව තව දියුණු කරගෙන දියුණු කරගෙනට ඔන්න එතන පටිඝාග නිමිත්ත කියලා එතන මේ හොඳට ප්‍රබලව ඒ සංඥාව ඒ නිමිත්ත ඉස්මතු වෙලා ප්‍රබාස්තර වෙලා එනවා. ඒක පාවිච්චි කරලා තමයි පස්සේ අරූප ධානය වලට එහෙම යන්න පුළුවන්. ඉතින් ඒ කසින වඩද්දී එහෙම එළියෙන් ගන්නත් පුළුවන් හැකියාව තියෙනවා. ඇතුළතින් ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අභිභායතන කියලා සූත්‍රවලදී එහෙම විස්තර කරනවා. ඒ කියන්නේ ඇතුළත අපි හිතමු දැන් අපි හිස් කබල එහෙම අරමුණු කරනවා කියලා යම්ස කෙනෙක්. මේ හිස් කබලේ තියෙන ඇත්තටම සුදු පාට වර්ණය ඉස්සරහට අරගෙන ඕදාත කසිනය ඒකෙන් මතු කරගෙන කෙනෙකුට ඕනනම් ඕදාත කසිනය වඩන්නත් පුළුවන්. ඉතින් එතකොට ඇත්තටම ඇතුළත රූප සංඥාවක් එයා ගත්තේ. ඒ රූප සංඥාව සමතික්‍රමණය කළා තමයි ඊට පස්සේ ආකාසනංචායතන ආදී අරූප ධානවලට යන්නේ. ඉතින් මේවා වෙන සමත උපක්‍රම. ඉතින් ඒ නිසා මේ ඇහැ කියන එක ආයතනයක් වශයෙන්ම අපිට කියන්න පුළුවන් යම් සම්බන්ධයක් ඇති කර ඇති වුණා අර එළියෙන් අරමුණ ගනිද්දී නම් හැබැයි මේක ඇතුළතින් අරමුණ ගන්නත් පුළුවන් හැබැයි එහෙමයි ස්වාමීන් වහන්සේ කියන්නේ කලින් ඇහෙන් දැකපු දෙයක් ආරමුණු කරගෙනත් ඇති කරගන්න පුළුවන් වගේ ස්වාමීන් වහන්සේ ඔව් එහෙම කියන්න පුළුවන් ඔව් ඔව් දැන් වර්ණ දැන් වර්ණ කසින එහෙම ගත්තොත් දැන් වර්ණ කසින කියන්නේ දැන් ඔය රතු පාට, නිල් පාට, කහ පාට, සුදු පාට ඔය වර්ණ ටික තමයි ගන්නෙ සාමාන්‍යයෙන්. ඉතින් ඔය ඔය වර්ණ කසින ඉතින් ඇහෙන් දැකපු වර්ණය තමයි ගන්නෙ. එහෙමයි ස්වාමීන් වහන්සේ. පැහැදිලි ස්වාමීන් වහන්සේ. හොඳයි. ඔව් කියන්නේ. ස්වාමීන් දැන් දාත සඳහන් කළානේ ස්වාමීන් වහන්සේ මේ අරූපාවචර ධානය එනකොට දැන් අර පටික සම්පස්සේ නැති වෙනවා කියලා. හ්ම් ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් අර පස්සය කියන ධර්මතාවයේ යෙදෙන් යෙදෙන්නේ නැහැ වගේද ස්වාමීන් වහන්සේ මේ නෑ එහෙමනම් කියන්න බෑ නෑ එහෙම කියන්න බෑ මොකද දැන් පටික සම්පස්සයක් නැති වුණාට අදිවචන සම්පස්සයක් තියෙනවනේ නේද එයා අඳුනා ගැනීමක් කරනවා අඳුනා ගන්න යම් සියුම් සංඥාවකුත් තියෙනවා දැන් අලන්තයි අහස අනන්තයි කියන සංඥාව තියෙනවා ඒ සංඥාව දැන් හිතේ ස්පර්ශ වෙනවා ඒක අඳුන ගන්නවා ඒතර හැබැයි ඒ සංඥාව රූපී සංඥාවක් නෙමෙයි. දැන් ඔක ඇත්තටම මට මට හිතෙච්ච එකක්. දැන් අපි ඔය පටික සංඥානම් අත්ංගමා කියනකොට කියන්නේ සාමාන්‍යයෙන් තියෙන්නේ මේ භෞතික භෞතික වස්තු අතර ගැටීමක්. අපි මේ රූප ලෝකයේ තුල කතා කරන්නේ. භෞතික වස්තු අතර ගැටීමක් නේ ස්පර්ශයක්නේ. නමුත් ඒ ටික දැන් සම්පූර්ණයෙන් ඉවත් වෙලා. ඒ මොකක්වත් නැහැ. හැබැයි දැන් අරූපී සංඥාවක් තියෙනවා. ඒක හිතේ ස්පර්ශ වෙනවා. ඒක අඳුනා ගැනීමකුත් වෙනවා. එහෙමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේ අරූපාවචර ධානවල තියෙන අර පැතිරෙන ස්වභාවය වගේ එක අනිමිත්ත ස්වාදීයකදී නැහැනේ. අන්න ඒවා තමයි අපිට ඉස්සරහට කතා කරන්න තියෙන්නේ. ඒකේ මුලදි තමයි නැත්තේ. ඒවා තමයි බුදුහාඳුරුව පෙන්වන්නේ. ඒවා ඒවා තමයි පස්සේ පස්සේ දියුණු වෙන්න ඕනේ. ඒකයි අනිමිත්ත සමාධිය අනිමිත්ත චේතෝ විමුක්තියක් දක්වා වැඩෙන්න ඕනේ. අනිමිත්ත චේතෝ විමුක්ති මට්ටමේදී ඔන්න ඔය පැතිරෙන හැකියාව පැතිරෙන පට්ටම මතු වෙන්න ඕනේ. මුලදී නම් නෑ තමයි. ඔව්. එහෙමයි. පැහැදිලි ස්වාමීන් වහන්සේ එක ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ හැමතිස්සෙම මේ වැඩ කරනවා දැන් මේ වගේ ප්‍රශ්න අහද්දී මේ සමාධිය සම්බන්ධ ප්‍රශ්න ස්වාමීන් වහන්සේ දැන් අර අපි අල්පේච්ඡතාවය ගරු කරන පුද්ගලයෝ විදිහට දැන් මේ වගේ ප්‍රතිඵල මේ වගේ අත්දැකීම් අපි මෙහෙම සබාවක් ඉස්සරහා විස්තර කරද්දී අපි කොයි වගේ කොහොමද ඒක කරන්න ඕනි ස්වාමීන් වහන්සේ අපේ ලිමිට් එක අපි දැනගන්නේ කොහොමද? තව කෙනෙකුට වැරදි වැටමක් ඇති වෙන්නේ නැති වෙන විදිහට ප්‍රකාශ කරන්න ඉතින් ඒක තමයි මම හිතන්නේ අපි කෙලින්ම ධර්මයේ සාකච්ඡා කරන්න තියෙන්නේ. මේක අපේ පෞද්ගලික අත්දැකීම් සාකච්ඡා කිරීමක් කරනවා වෙනුවට ධර්මයේ මෙන්න මෙහෙම සඳහන් කරලා තියෙනවා. ඒතර මේ ධර්මය විග්‍රහ කරද්දී මෙන්න මේ විදිහටයි වටහා ගන්න තියෙන්නේ කියලා අපි විස්තර කරා නම් ඒතර මේක මගේ පෞද්ගලික අත්දැකීමක් විස්තර කිරීමක් නෙමෙයිනේ නේද? කවුරුහරි කියනවා ඔන්න මම ප්‍රථම අධ්‍යයනයටපත් වුණා. මට වැටහෙන්නේ මෙහෙමයි. මම කිව්වේ මෙන්න මෙහෙමයි. මම මෙන්න මේ වගේ අවබෝධ කරගත්තා. ඉතින් එතකොට අපි නිකන් අපේ පෞද්ගලික මේ අත්දැකීමක් විස්තර කිරීමක් තියෙන්නේ. එහෙම කරන්නේ නැතිව අපිට තියෙන්නේ මෙන්න මේ පොතේ මෙන්න මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මෙහෙම කියලා තියෙනවා දැන් අර උද්දේශ විභංග සූත්‍රය එහෙම විස්තර කරන්නේ මහා කච්චාන මහරහතන් වහන්සේ මේ මහා කච්චාන සාන්නාසෙ මෙහෙම කියලා තියෙනවා මෙන්න මේ සූත්‍රය මෙහෙම කියලා තියෙනවා මේ අර්ථය මෙතන තියෙනවා මේක තේරුම් ගන්න තියෙන්නේ මෙහෙමයි ඒතර එතකොට අපි මේ පොතනේ විස්තර කරන්නේ නේද මොකද එහෙම එහෙම නැතුවත් අපිට ඉස්සරහට යන්නත් විදිහක් නැහැනේ අපි ධර්මයේ සාකච්ඡා කරන්නත් ඕනේනේ ඒ නිසා අපි ධර්මයේ සාකච්ඡා කිරීම වරදක් නෙමෙයි. නමුත් ඒ ධර්මයේ සාකච්ඡා වෙන දේවල් Tamanට ඈඳගෙන මට මෙහෙම පුළුවන් මම දැන් මෙතන ඉන්නේ. එහෙම කරන්න ගියොත් ඉතින් අපි මේ අල්පේච්ඡතාවයක් නැහැ. මේ අපි එතකොට නිකන් අපේ හැකියාව මේ මේ ලෝකෙට පෙන්වීමක් තමයි තියෙන්නේ. එහෙමයි සම්මාස බොහොම පැහැදිලි වහන්ස ඔබ වහන්සේට බොහොම පිං තෙරුවන් සරණයි. හොඳයි හොඳයි. ඔෆිසර් සෝමවාසී ළඟ ඇතුළු ලක්ෂ්මන් රාමනායක මහතා යොමු කරන්න පුළුවන්. ඔෆිසර් ස්වාමීන් වහන්සේ ඇහෙනවද? ඔව්. ස්වාමීන් වහන්සේ මට මේ මගේ කමඨාන් පිළිබඳ සුද්ධ කිරීමක් ගැටලුවක් වගේ තියෙනවා මේ වහන්සේගෙන් උපදේශ බලාපොරොත්තු මේ ප්‍රශ්න අහන්නේ. මම ඉඳගෙන භාවනාවට හැමතිස්සෙම මේ කාලයක් තිස්සේ මේ කරන්නේ ආනාපාන සතිය තමයි මේ උස්ම රැල්ල ස්පුරෙල්ල කය ආස්වාස ප්‍රාස්වාස කය උස්පදාන එතකොට රාශිකාග්‍රේ හිත තියාගෙන මෙතන දැන් සුවදිනකොට විතක්කේ තමයි දැන් ඊට පස්සේ ඒකේ තියෙන මේ මේ ආනාපානසති සූත්‍රයේ තියෙන දීගං වාසසන්තෝ රසංවා යෝගේ දිග කොට දිගටම පෙළීගෙන යනවා නොබ වේලාවකින් මුළු ඇඟම කිලිප්පුලාගෙන ගිහිල්ලා ප්‍රීති දිගටම ප්‍රීති චෛතසිකය වැඩ කරනවා ඉතින් එතකොට සමහර කලාවට ප්‍රීති අර මේ ආනාපානසති නිමිත්තට වඩා සිග්නේචර් ගන්න එතකොට ප්‍රීතියට තමයි හිතන්නේ එහෙම ගිහිල්ලා ආනාපානසති නිමිත්ත සම්පූර්ණයෙන්ම සංසිඳන යනකොට ප්‍රීතිය තමයි වැඩිපුර ප්‍රීතිය සුඛ මුළු ඇඟම කිලිපුලාගෙන ගිහිල්ලා මුළු ඇඟේටම දැනුණා උඩින් පල්ලෙහාටම මේ අර මේ ලොකු සෝය. ඉතින් ඒකත් ඊට පස්සේ තක්කල ගිහිල්ලා එතකොට ආනාපාන සතිය ගෙවිලා ගිහිල්ලා පීටි ටික වෙලාවක් ගිහිල්ලා එහෙමම ඔක්කොම සංසුන් වෙලා බොහොම ස්ටිල්නස් එකක් වගේ බොහොම කාම් අත්දැකීමක් තියෙනවා. ඒ අත්දැකීම තියෙන වෙලාවේ මට ඒතකොට කයක් තියනවද නොතියනවද කියලා ඇත්තට දැනෙන්නේ නැහැ. හැබැයි හිටපු ගාව නිකන් පොඩි මේ මස්ල් එකක් ටිච් වෙලා වගේ එහෙම එකක් දැනෙනවා. සද්දයක් ආවොත් සද්ද එනවා. හැබැයි ටිකක් ඩිලේ එකකට පස්සේ තමයි මේ සද්ද මොකද්ද කියලා වගේ තියෙන මට හිතන්නේ අර මේ අපි දන්න කියන චිත්ත වේදි වගේ මනෝ මනෝද්වාර එහෙම දැන් දන්නේ නැහැ මම ඒක ෂුවර් නැහැ බයි. හැමතිස්සෙම ඩිලේ එකක් කියලා මමම තමයි හදාගන්නේ ඊපස්සේ මේ සද්ද උරුල්ල කුමලකම් බල්ලෙක් බෙරුවා. පොඩි ඩිලේ එකක් තියෙනවා. ඊපස්සේ දිගටම සමුදිය සමුදිය සමුදියට මට බය පේන්නේ නැහැ මොකද මම ඒක ඉන්ෂුරන්ස් එකකින් අනුමානයෙන් තමයි ගන්නේ අර සමුදිය ඊළඟ සමුදිය ආවනම් අනිත් එක බය වුණයි කියලා වගේ එහෙම තමයි තියෙන්නේ ඉතින් මෙච්චර තමයි මගේ අත්දැකීම් වලට දිගටම සෑහෙන කාලයක් ඔක තිබුණා ඉතින් දැන් ස්වාමීන් වහන්සේ මතක් කරා මේ කමටහන් සුද්ධ කරගන්න ඕනේ කියලා මම දැන් කාලයක් ඉඳන් බලාගෙන හිටියේ මම ඊට පස්සේ මේ ඉදිරියට කවදාකවත් මම අර්පණය නෑ මොකද මට කවදාකවත් නිමිත්තක් කියලා මේ එහෙම ගිහිලා බැසගෙන ඉන්න හම් වෙන්නේ නෑ හිත ඔහොමම ගිහිල්ලා මේ කොහොම ඇක්ටිව් ඒ වෙලාවට කියන්නේ ඒනේ අරමුණු හොඳට පේනවා එච්චර තමයි ඉතින් මට දැනට අත්දැකීමට කරලා තියෙන්නේ මම ඉදිරියට මොකද කරන්න කියලා ස්වාමීන් වහන්සේ මට උපදේශයක් දෙන්නේ බොහොම කරුණාවෙන් ඉල්ලා සිටිනවා ස්වාමීන් වහන්සේ හොඳයි තෙරුවන් සරණයි ලක්ෂණ මහත්තයා එතකොට දැන් අර සමුදය සමුදය කියලා අපි දකින්නවා කියලා කිව්වේ. එතකොට ඒ කියන්නේ හිත දිහාද එතකොට බලාගෙන ඉන්නේ. එහෙමයි සම්මුද හිත දිහා විතරයි මොකද අනිත් ඇත්තටම කය කියලා එකක් පේන්නේ නැහැ නිකන් හිතම කියන්නේ චිත්තුපාද චිත්තුපාද දිගටම මේ විදිහට වගේ තමයි වැටහෙන්නේ. හරි. එතකොට හිතට පහළ වෙන අරමුණු මොනවද? මම කියර සමහරක් වෙලාවට මේ කය පොඩි නිකන් මස්ල් එකක් පිච්චෙනවා සමහර ආයෙත් පීඩයක් එන්න පුළුවන්. හරි. සද්දයක් එන්න පුළුවන්. හරි. ඒ වගේ දේවල් තමයි අස්වාගෙන ඉන්න අද රූපයක් නන්නේ. හරි. ඒ වගේ දේවල් දැට එහෙම නැත්නම් සමහරක් වෙලාවට පහුගිය සිද්ධියක් එන්න පුළුවන්. ඒතුවල සිද්ධිය එනකොට නිකන් ලාවට ඡායාවක් වගේ එනවා ඊට පස්සේ මට හොඳට පේනවා මම තමයි මේක දාන්නේ කියලා ආ මේ මේ අරයි ඉන්නයි කියලා ඒ වගේ මම ඒකට මේ ආරූප කර ආරූඪ කරන එක ෆැබ්‍රිකේට් කරන මේකක් තියෙනවා කියලා. හරි. හොඳයි. මේ දැන් ඒ කියන්නේ මට නම් හිතෙනවා ඒ කියන්නේ සමාධියේ දැන් උතන අපිට ටිකක් අර නුවණ උපදව ගැනීමනේ දැන් ප්‍රධාන වෙන්නේ. ඒ නිසා නුවණ උපදව ගන්න තව ටිකක් මේ අමුද්‍රව්‍ය ටිකක් තියුණා නම් හොඳයි. දැන් හුඟා ගැඹුරට දැන් ආනාපානය යන්න කලින්ම හිත දිහා බලන්න. හිතට සිතුවිලි ටිකක්වත් එන්න දෙන්න. එන එන එකට මොකද වෙන්නේ? අපි කොහොමද අර මහත්තයා කිව්වා වගේ අපි කොහොමද ඒකට ආරූඪ වෙන්න හදන්නේ? ඒකට කෑලි මූට්ටු කරන්නේ කොහොමද? එහෙම කරේ නැත්නම් අපි හොඳට නුවණින් කටයුතු කළොත් මේ සිතුවිලි ආපු සැනින් යන්නේ කොහොමද? කියලා තව තව මේක අර හිතම හොඳට තව තව ගැඹුරින් අධ්‍යයනය කර කර චිත්තානුපස්සනා ධම්මානුපස්සනා පැත්තෙන් තව ඉදිරියට යන්න. මොකද අපි දැන් මොකද අර සමාධියේ පවර් එකකින්ද නැත්නම් හිතුවිලිත් එන්නේ නැහෙනේ. මොකද අපි ටිකක් ගැඹුරට සමාධියේ ඉන්නකොට කයත් සම්පූර්ණයෙන්ම නොදැනී යනවා. හිතත් නිකන් ෆ්‍රීස් වුණා වගේ වෙනවා. එතකොට සිතුවිලි එන්නෙත් නැහැ. එතකොට අපිට අර අමුද්‍රව්‍ය මැදි විපස්සනාවක් කරගන්න. ඒ නිසා ටික එච්චර දුරට එච්චර දුරට යන්න කලින් හිත දිහා බලන්න කෙලින්ම. එතකොට හිතට කැමති දෙයක් හිතන්න දීලා නිදහස දීලා බලන්න. දැන් අපි අර හිතන්න දැන් ළමයෙක්ව අපි මේ එකන් යනවා නම් ප්ලේග්‍රවුන්ඩ් එකකට. අපි ළමයා එක්කගෙන අපි අතාලගෙන ගියා. ඊට පස්සේ අපි ප්ලේග්‍රවුන්ඩ් එකට ගියාට පස්සේ දැන් අපි අතාලලා ඉඳලා හරියන්නේ නැහනේ. දැන් අපි යාට කියන පුතා දැන් ගිහලා සෙල්ලම් කරන්න. අපි හැබැයි ඉතින් වැටගාව ඉඳන් බලන් ඉන්නව වෙන්න පුළුවන්. දැන් දරුවා දුවනවා, පයින්නවා, නටනවා, සෙල් බෝල් ගහනවා නේද? පිනුම් ගහනවා. ඉතින් හැබැයි අපි බලාගෙන ඉන්නවා. අන්න ඒ වගේ. දැන් ඉතින් අපි හිතට කියනවා දැන් ආ සෙල්ලම් කරන්න. දැන් අපි හිතට නිදහස දෙනවා. හිත ඉතින් සමාජයට අතීත දේවල් අසුරු කරන්න හදනවා අනාගත දේවල් ගැන ප්‍රාර්ථනා එනවා අනම්මනම් ගොඩක් දේවල් ඒවි මේ ඒ ඒ දේවල් වලදී අපි නුවණින් කටයුතු කරනවා ඒ සිතුවිල්ල ආවා ගියා අපි කෑලි මූට්ටු කරන්න හදනවා අන්න වගේ හොඳ ඒරියා එකක මේ අධ්‍යයනයක් කරන එක වටිනවා එහෙමයි සමහරවිට ඔව් තමයි මේ මට තව වැඩි වෙලා ඉන්න මොකද පර්තිරම් මේ ජීවිත ලීලා මේ හිත එකේ ආත්‍රයිස් තියෙන වැඩි දැන් ඕ හැබැයි ඕක මහත්යට දැන් අනිත් ඉරියව් වලත් කරන්න පුළුවන් දැන් ඕක ඉඳගෙනම කරන්න ඕනේ නැහැ සක්මන් කරද්දිත් දැන් හිත දිහා බලන්න හිතට අරමුණු එන්න දෙන්න ඒවා කොහොමද හැසිරෙන්නේ? වෙන වෙන වැඩ කරද්දී හිත දිහා බලන්න. <clears throat> එතකොටත් හිත කොහොමද වැඩ කරන්නේ? හිතට අරමුණු එන්නේ කොහොමද? අර චිත්තානුපස්සනාවට එකම ඉරියව්වක් අවශ්‍ය නැහැ. හැමතැනදීම දැන් ඒ පැත්ත ඒ චිත්තානුපස්සනාව පැත්ත දියුණු කරන්න. එතකොට මම සමහර වෙලාවට සක්මන් කරනකොට මම කියන්නේ නිකන් සක්මන් කරනකොට අරමුණු එන්න අරිනවා. අන්න right. ඒකට අර සම්බුද්ධ සම්බුද්ධ තමයි තියෙන්නේ. හරි කමක් නැහැ. ඒක තමයි. ඔව් ඒකට එන්න එන්න දෙන්න හැබැයි ආපු ගමන් යනවා ඇතිනේ නේද? එහෙමයි. හරි. කියන්නේ එකක්වත් බය පේන්නේ නැහැ. හා. අලුත් සමුදයක් ආවම අරගෙන ගියා නේද කියලා තමයි කියන්නේ පස්සේ තමයි වැටෙන්නේ සමුදයක් තමයි තියෙන්නේ කියලා. හරි. ඒක කමක් නැහැ. ඒ කියන්නේ බොහොම සැහැල්ලුවෙන් මේ අවදියෙන් හිත දිහා බලන් ඉන්නවා අරමුණු එනවා අරමුණු යනවා. ඒතර මෙන්න මේ එන යන ස්වභාවයක් මේවට තියෙන්නේ. ඔන්නෝ කාරණා හොඳට හිතට කවද්ද කවද්දන එක හොඳයි. එහෙමයි. හිතන්න ඊට පස්සේ දැන් සක්මන කරද්දිත් අරමුණු ආවේ නැහැ. ආපු ඒවා ගියා. දැන් අරමුණක් අලුතෙන් එකක් ආවේ නැහැ. ඒ සැහැල්ලුවෙන් ඉන්න. ආයි අරමුණු හොයන්න යන්නවත්, සැක කරන්න යන්නවත් මොකක්වත් අවශ්‍ය නැහැ. ඒ නිමිති නොගෙන දැන් අනිශ්චිතව සැහැල්ලුවෙන් වාසය කරන්න. එහෙමයි සමහරවිට. හොඳයි. බොම් බොම් සාදු කියලා මේ දින උපදෙස් පිළිබඳව හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි. අවසර සෝමාචි ඊළඟ ගැටලුව ලක්ෂ්මන් රාමනායක නෑ එයා තමයි දැන් ඉතින් නෑ ඉතින් එයා ඔව් තමයි රවි රවි හරි අවසරයෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔව් අන්නත් මට ධර්ම සාකච්ඡාවේ මට මතුවෙච්ච ගැටලුවක් කතා කරන්න ස්වාමීන් වහන්සේ ඒක සමහරවිට කතා කරනවා මේ නිමිති සහ සංඥා කියලා සමහරවිට මට පොඩක් දැනගන්නවා නිමිති කියන්නේ අපි ආයතන වලට ගන්න අපිට අරමුණුද ස්වාමීන් වහන්සේ නැත්නම් සංඥායි නිමිති කියන්නේ දෙකක් දෙකක්මද ස්වාමීන් වහන්සේ එකක්මද දැන් අරමුණයි නිමිති කියවහම දෙකක් කියලා ගන්න පුළුවන් දැන් හිතන්න අපි මෙහෙම දැන් ඔන්න කාර් එකක් තියෙනවා එතන අපිට මේ කාර් එකක් කියලා මේක ඔබ්ජෙක්ට් එකක් වෙලානේ එතන සංකල්පමය අරමුණක් එතන තියෙනවා අපි දීපු නමක් ඒකේ තියෙන්නේ තරුණාමයකට හැබැයි මේ කෑලි ගොඩක් එකට මූට්ටු කළා. ඒ මූට්ටු කරපු ඒ දෙයට අපි දෙය කියනෝ දෙයට අපි නමක් දෙලා දෙනවා මේක තමයි කාරක කියලා. එතකොට මේ කාරක දැන් එතකොට අපිට ඔබ්ජෙක්ට් එකක් වෙලා තියෙන්නේ. මේ ඔබ්ජෙක්ට් එකේ මේ මේ අරමුණේ අරමුණ දිහා දැන් අපි බලනකොට දැන් ඔන්න ඒකේ නිමිති ගන්නවා. ආ මේ කාරකේ පාට මොකද්ද? හැඩය මොකද්ද? ලයිට් කොහෙද තියෙන්නේ? උස කොහමද? වීදුරු කොහමද තියෙන්නේ? අනම් මනම් කියලා ඒකට අදාළ සලකුණු ටිකක් තමයි අපි පරිහරණය කරන්නේ. පස්වන්නාස සංඥා කියන්නේ එතකොට නිමිති ස්වභාවයක සංඥාවක් කියලා ගන්න අතීතයේ වෙච්ච දේවල් අර මතක් කරලා අපි ගන්නවා කියන්නේ ඒකත් ඒ ස්වභාවයත් තමයි. ඒක තමයි. හරි. එතන දැන් සංඥා කියන එක ඊට වඩා විස්තර වෙනා දැන් කියන්නේ දැන් නිමිති ඊට පස්සේ අපි අඳුනා ගන්නවා. ඒ නිමිති වලින් තමයි අපි මේ ඔබ්ජෙක්ට් එක අඳුනගන්නේ. අරමුණ අඳුනගන්නේ. ඉතින් එතකොට එතන අපි දැන් අඳුනා ගැනීම කියන එක මට්ටම තමයි සාමාන්‍ය සංඥා කියලා කියන්නේ. සංජානාති කියන එක. එතන අපි නිත්‍ය සංඥාවකින් තමයි අඳුරගන්නේ. මේක දිගට තියෙන දෙයක්, මේක වස්තුවක්, මේක හොඳ දෙයක්, මේක වටින දෙයක්, මේක සුබ දෙයක්, මේක මගේ දෙයක් කියලා එහෙම තමයි අපි අඳුරගන්නේ. එතකොට මේ සංඥා විපල්ලාස කියන්නේ ඒකයි. මේ අනිත්‍ය වූ දෙයක අපිට අනිත්‍යත්වය තේරෙන්නේ අපි ඒක නිත්‍යත්වයකින් දකින්නේ. නරක අසුභෝ දේ අපි සුභ වශයෙන් දකින්නේ. දුක්ඛෝ දේ සැප වශයෙන් දකින්නේ. අනාත්මෝ දේ ආත්ම වශයෙන් දකින්නේ. ඒතර සංඥා මට්ටමේදී අපි තුල රාග ద్వේෂ මෝහ හරහා අපි කරගත්ත පටලැවිලි ගොඩක් එක තමයි අපි පරිහරණය කරන්නේ. අනිත් එක තමයි දැන් අපි මෙතනටත් අරමුණක් කියලා මම මේ කාර්යයකට අරමුණක් කියලා කිව්වා. නමුත් ඒක සංකල්පමය අරමුණක්. නමුත් ඉතින් අපි විපස්සනාවේදී කාර්යක නෙමෙයි අරමුණට ගන්නෙ. කාර්යක අරමුණු කරගෙන විපස්සනා කරන්නේ නැහැ. අපි ඒකයි අපි කයට දාලා කය තුල තියෙන සියුම් අරමුණු මට්ටමකට දක්වා යන්න ඕනේ. අර සම්මුති මට්ටමින් ඔබට සංකල්ප මට්ටමින් ඔබට ගිහිල්ලා අපි ඍජු අත්දැකීම தත්වයකට ඉතින් ඔය පරමාර්ථ කියන වචනේ පාවිච්චි කරනවා. ඒ මට්ටමට අපේ සතිය සමාධිය දියුණු කරගන්න ඕනේ. දැන් හිතන්න දැන් අපි හිතන්න දැන් අපි ධාතු මනසිකාරයක් වඩද්දී අපි එතෙන්දී මේ කය මේ අපේ කය පාවිච්චි කරලා මේක ඇති වෙනව නැති වෙනව කියන්නේ නේද? අපි එතෙන්දී හම්බෙන්නේ පඨවි ධාතු, ආපෝ තේජෝ වායෝ. මේ ධාතු ලක්ෂණ අනුසාරයෙන් තමයි අපි විපස්සනාවක් වඩන්නේ. මේ වගේ අර ටිකක් ගැඹුරකට යන්න ඕනේ. අනික මට ස්වාමීන් වහන්සේ මේ සාමාන්‍ය මම බුදුන් අඳිනකොට ස්වාමීන් වහන්සේ ගොඩක් වෙලාවට ඇස් දෙක පියාගෙන තමයි බුදුන් අඳින ස්වාමීන් වහන්සේ. එතකොට මට ගොඩක් වෙලාවට මල් ආසනේ අර හඳු කුරු තියෙන එක බුදුරජාණන්සේගේ රූපයේ ඒක ඔක්කොම ලා මම බැලුවා ඇස් දෙක වහනත් තමයි පේනවා ස්වාමීන් වහන්සේ. ලොකු විනාඩි 5ක් 10ක් යනකම් මම උඩුම් අත්ලා විනාඩි 20ක් 5ක් ස්වාමීන් වහන්සේ විනාඩි 5ක් 10ක් සමහර පහල සම්පූර්ණම ඉවරනකම් වගේ මට ඒක ලැබිලා පේනවා ස්වාමීන් වහන්සේ. මාරුයි මාරුට වගේ සමාජයට මල්ලාතනේ අනුපුරු දිනක මැවිලා පේනවා ස්වාමීන් වහන්සේ. ඒක දැන පොඩ්ඩක් ස්වාමීන් වහන්සේගේ නෑ ඒක ඒකත් ඉතින් අර හිතේ ශ්‍රද්ධාවට ඒක දිහා දැකලා දැකලා ඒකෙන් උපදවගත්ත නිමිත්තක් තමයි ඉතින්. සතිපට්ඨානයක් දිනු කරන්න. දැන් ඔතන නිකන් සමත පැත්තක දිනුවක් තියෙනවා නරකක් නම් නෙමෙයි. මේ සතිපට්ඨානයක් දිනු කරන්න. යවන් සර්ණේ ස්වාමීන් වහන්සේ ගොඩක් බොහොම පිං ස්වාමීන් වහන්සේ. හොඳයි. අවසර ස්වාමීන් වහන්සේ ඊළඟ ගැටලුව ප්‍රභාගම්මගේ මහත්මියට යොමු කරන්න පුළුවන්. පෙරවසන ස්වාමීන් වහන්සේ ඔව් කියන්න. භාවනා භාවනාවෙන් පිට සාමාන්‍ය ජීවිතයේදී වෙච්ච අත්දැකීමක් ඒ වෙලාවේදී කතා බහ ඒ කියන්නේ ඒක ටිකක් නීරස කතා බහක් දේශපාලන ඒක දැන් ඇහෙනවා ස්වාමීන් වහන්සේ නැවතුණ ස්වභාවය සම්පූර්ණයෙන්ම ප්‍රකට වුණා. එතනදී වෙනදාර නිවැරදි කරන්න යන ගතිය මට මේක හුඟක් දැනුනේ අඟහරුවාදයි බ්‍රහස්පතින්දයි ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේගේ ධර්ම සාකච්ඡාවේදී උඟක් අර එළියට දාලා අර කට්ටියට ධර්මය කියලා දෙන්න යනවා මෙහෙම කරන්න එපා ඌව කතා කරන්න එපා අර ඒක තිබුණේ නෑ මෙතන නැවතුණ ස්වභාවය සම්පූර්ණයෙන්ම ප්‍රකට වුණා ස්වාමීන් වහන්සේ එතනදී සති සම්පජානයේද ප්‍රකට වුණේ ස්වාමීන් වහන්සේ සංස්කාර නැති කොහොමත් දැන් සතිය සම්පජඤ්ඤය කොහොමත් එතකොට තියෙනවා. ඊටත් තව ටිකක් ඉතින් සම්පජඤ්ඤයේම තව දියුණුවක් කියන්න පුළුවන්. ඒකට ස්වාමීන් වහන්සේ එතන සංස්කාර වෙන්නේ නැහැ නේද ස්වාමීන් වහන්සේ? මුකුත් නැහැ එතන. හරි. හරි. ඔව්. හිස්ම තැනක්. හ්ම්. ඒක හොඳට ප්‍රකට වුණා. හරි. හැබැයි සද්ද එනවා. ආ ඒකමක් නැහැ. හ්ම්. ඒකමක් නැහැ. එහෙම නිවැරදි නේද? ඔව් ඔව් ඔව්. ඔව්. එතකොට ස්වාමීන් වහන්සේ භාවනාවේදී පර්යංකයේදී සක්මනේදී ඒ තැනට එකපාරට ගන්නද ප්‍රැක්ටිස් එක? ගන්න පුළුවන්ද? පුළුවන් ස්වාමීන් වහන්සේ මට ඒක කරන්න කැමති නෑ ඔබ වහන්සේගේ උපදෙස් නැතුව. ඒ කියන්නේ දැන් මේ කොහොමද එතෙන්ට ආව හැටි මට පොඩ්ඩක් කියන්න. ඉස්සර ඉස්සර කරපු භාවනා ටිකක් කය දැනෙන්නේ නැතුවම යනවා ස්වාමීන් වහන්සේ. අය දැනෙන්නේ නැතු කියන්නේ ඒ කියන්නේ මීට කලින් කය දැනුණද? කයේ ධාතු මනසිකාරයක් වගේ දෙයක් වේදනාවන් පසනාවක් එහෙම වැඩුවද? එහෙමයි ඔක්කොම කරලා තියෙනවා දැන් ගොඩක් ඒක උභාන්සයගේ නිසා අපි ඉදිරියට. හරි. එහෙමනම් ගැටලුවක් මම නොකඩවාම ඒක කරා ස්වාමීන් වහන්සේ. හරි. එතකොට දැන් හිත දිහා බැලුවාම ඒක වුණා වගේ කියන්න පුළුවන්. හරි. හොඳයි. එතකොට හිත දිහා බැලුවාම එන සිතුවිලිත් සිතුවිලි වශයෙන් අඳුර ගන්න පුළුවන්. පුළුවන් ස්වාමීන් වහන්සේ. හරි. එතකොට ඒවට මොකද වෙන්නේ? ඒව නැති වෙනවා කියලා ඉතින් හොඳටම දන්නවා. එතකොට ඒවල ඒව එනකොට ලැජ්ජාවක් එනවා. ඒවත් ඒවට පැටලුණා කියලා. ඉතින් ඒවත් යනවා කියලා ඉතින් හොඳයි. හොඳයි. ඒ කියන්නේ දැන් හිත අනිශ්චිතව කිසිවක් උපාදාන නොකර පවත්වන්න පුළුවන්. භාවනාවේදී නම් බොහොම හොඳට පුළුවන් ස්වාමීන් වහන්සේ. සාමාන්‍ය ජීවිතයේදීත් ඒ මුකුත් නැති තැනට එනවා. ඒක හරි. හොඳයි හොඳයි. ඒක තාම දිනු කරන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. එතෙන්ටම එතෙන්ට හිතක් ඍජුව ගන්න. ඔව් භාවනාදී විතරක් නෙමෙයි සක්මන් කරද්දිත් එතෙන්ට ගන්න දැන් හිත. එහෙමයි. අර සක්මන තේරෙන්නේ ක්‍රියාවලියක් වගේ එක. ඒක හැමතිස්සෙම ස්වාමීන් වහන්සේ gedara දැන් මවක්නේ ඉතින් ගොඩක් රාජකාරී තියෙනවා. ඉතින් ඒවා බොහොම අර මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා තමයි කර මම කරනවා කියලා නෑ. බොහොම කරුණාවෙන් හැම දෙයක්ම ගොඩක් කාර්ය බහුලයි. ඒ උනත් ඒක මම කරනවා කියන්නේ ඒවත් ඒ ක්‍රියාවලියක් විදිහට දකින්න ස්වාමීන් වහන්සේ. හොඳයි. හොඳයි. ටිකට ගන්න. යන විදිය හොඳයි. හිත අතන තියන්න දැන්. හිත එතනට ඍජුව ගන්න හැකියාව තියෙනවා නම් නිතරම හිත එතන පවත්වන්න උත්සාහන්ත වෙන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. ලොකු ගෞරවයෙන් ලොකුම ස්වාමීන් වහන්සේගේ උපදෙස් මම ගොඩක් ධර්ම සාකච්ඡා වලින් ගන්නවා ස්වාමීන් වහන්සේ. හොඳයි. ඔබ දෙපළටම නිදුක් නිරෝගී සුවපත් භාවය. තෙරුවන් සරණයි. හොඳයි. තෙරුවන් සරණයි. අවසර සෝමාසි ඊළඟ ගැටළු ඥාන පිරත්න මෑණියන්ට උගන්වන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ. ඔව් කියන්න. මම මේ ප්‍රශ්නයක් අහන්න නෙවෙයි මේ පුණ්‍යානුමෝදන කවි දෙකක් ලියාගෙන තියෙනවා. ඒක ගායනා කරන්නද කියලා ඔබ වහන්සේගෙන් අවසර ගන්න. ආ වටනවා වටනවා. හොඳයි හොඳයි. අපි කාලයෙන් කවියක් ඇහුවෙත් නැහනේ. <laughs> එහෙමයි අපි හඳුන්නේ. අවසරයි. පෙර පින අනුව ගිහි ගිය අත් හැර පිය සමතය සමඟ විදසුන් මඟ පුරුවිය ශ්‍රාවක සැමට නිස්සි ඔබාදන් ගැලපිය අරියට ඇඟිය මඟට ගලපා පෙන්විය නිවන අරමුණින් බණ පද වදාරන චිත්ත සමාධිය මේ යයි කියා දෙනා විදසුන් මඟින් සිත කය පිළිසිඳ දකින ඔබ වහන්සේද නිවනට වඩිනු මැන <laughs> ඔබ වහන්සේට දීර්ඝාසමෙන්ම නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා හොඳයි හොඳයි තෙරුවන් සරණයි හොඳයි හොඳයි තෙරුවන් සරණයි ඉතින් මෑණියන්ටත් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා හොඳයි පින්වත් එහෙනම් අද දවසෙත් අපේ සෑහෙන වෙලාවක් ධර්ම සාකච්ඡාවේ සහ ධර්ම ශ්‍රවණයේ නිරත වුණා.